නමෝ බුද්දාය. තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. අපි දන්න ඔබ හැමදාමත් වගේ ධම්සරණී සදහම් පිළිසඳර බොහොම කැමැත්තෙන් ආසාවෙන් අරඹන්නට බලාපොරොත්තු ඉන්නා කියන වග. ඒකට හේතුව තමයි ඉතින් ධර්මය කොහොමද අපේ ජීවිතවලට ගලපා ගන්න අපි කොහොමද නිවැරදි විදිහට මේ ධර්ම මාර්ගයේ ගමන් කරමින් කටයුතු කරන්නේ ඊටත් වඩා මේ වර්තමාන සමාජයට ගැලපෙන අයුරින් තමයි අපි හැමදාමත් මේ පිළිසඳර ඔබ වෙනුවෙන් අරගෙන යන්නේ. එතකොට සමාජය තුළ ප්‍රබල භූමිකාවක් නියෝජනය කරන කාන්තා පාර්ශවයේ දියණියක් විදිහට තරුණියක් විදිහට එතනින් එහාට ගියාම වැඩිහිටි කාන්තාවක් විදිහට ඔබ කොහොමද සමාජය තුළ කටයුතු කරන්න ඕන. මේ කියන්නා වූ කරණාවන් පිළිබඳව අපි හැමදාමත් වගේ විවිධ මාතෘ මාතෘකාවන් විවිධ පැතිකඩයන් ඔස්සේ කතාබහ අරගෙන ගියා. ඉතින් අදත් තවත් එවැනිම බොහොම වැදගත් මාතෘකාවක් තෝරාගෙන වෙත් තියෙනවා ඒ පිළිබඳව කතා බහ කරන්න. ඊට පෙර ආතුව අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නට ඕන අපේ පින්වත් මෑණියන් වහන්සේව අප කෙරෙහි අනුකම්පාවෙන් අද දවසේදී මේ ස්ථානයට වැඩම කොට සිටින අපේ පින්වත් මෑණියන් වහන්සේම බොහොම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා. අවසරයි පින්වත් මෑණියන් වහන්ස නමෝ බුද්ධාය. ගරුත්වය අපි හැම කෙනෙක්ම කැමති ජීවිතයේදී අපිට ගරුත්වයක් ලැබෙනවා අපි කිසිම කෙනෙක් නින්දාවට කැමති නෑ අපි හැරිම කැමති ප්‍රශංසාවට ස්ත්‍රී පාර්ශවයත් වැඩි වශයෙන් මේ ගරුත්වය Tamante හිමි වෙනවා නම් බොහොම කැමැත්තක් දක්වනවා හැබැයි ඉතින් මේක ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරයි නමුත් අපි දම්සරණේ සඳහන් පිළිසඳර වැඩි වශයෙන් කතා බහ යොමු කරන්නේ කාන්තාවන්ට ස්ත්‍රීන්ටනේ ඒ නිසා අපි හිතුවා මේ කාන්තාව සහ ගරුත්වය කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්නට ඕන කියලා. ඉතින් පින්වත් මෑණියන් වහන්ස අපේ සඳහා මුලින්ම ප්‍රවේශයක් ලබා ගනිමු. කාන්තාවකට ගරුත්වය හිමි වෙන්නේ කොහොමද කියන කාරණාව ඉඳලම. අප බුදු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඇත්තටම තිරේෂා ගෞරවය කියන එක හැම සමාජ තලයකම ඉන්න කාන්තාවක් පුරුෂයෙක් බලාපොරොත්තු වෙන දෙයක්. නමුත් අද වෙනකොට ගරුත්වය කියන එක මොකද්ද කියන තරමටම ගැටලුවක් ඇවිල්ලා. ඇත්තටම ගෞරවය කියන එක ලැබෙන්න ඕන චරිතවත් බවට. එයාගේ ගුණවත් බව හැසිරීම, ඒ කියන්නේ යම්කිසි සීල ගුණයක් තියෙනවා නම්, හැදියාවක් තියෙනවා නම් ඒකට අනිවාර්යෙන් ගෞරවය ලැබෙන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා ඉස්සර ඉස්සර විතරක් නෙමෙයි දැනුත් කාන්තාව ගොඩ සමාජ සේවාවලට ගොඩක් යොමු වෙනවා. يعني ගමේ වෙන්න පුළුවන් තමන්ගේ ඉන රැකියා ස්ථානේ වෙන්න පුළුවන් අන්න ඒ වගේ සමාජ සේවා කරනවා නම් කාන්තාවකට නිරන්තරයෙන්ම ගරුත්වයක් ප්‍රධානත්වයක් හොඳ තැනක් ලැබෙනවා නමුත් අද වෙනකොට ගෞරවය කියන එක ගොඩාක් බාල්දු වෙලා කියලා කියන්න පුළුවන් අපිට. මොකද ඇත්තටම දැන් ගෞරවය ලැබෙන්නේ අධ්‍යාපනය හැදුනා හෝ නැතා හෝ හොඳට ඉගෙන ගන්න නම් ගෞරවය ලැබෙනවා. කියන්නේ සමහර විට එයා ඉගෙනගෙන තියෙන ආයතනය විශ්වවිද්‍යාලය ඉගෙනගත් වෙනත් රටක නම් හොඳට ඉගෙන ගත්තත් නැතත් එයාට ගෞරවයක් ලැබෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි කෙනා අඳින පළඳින විදිහ. ඇත්තටම පෙරදිග රටක් විදිහට අපි වැදගත් විදිහට අඳින්න ඕනේ. නමුත් මිනිස්සු අර අඳින පළඳින අඳින දේ වටිනවා නම් ඒ දේවල් වලින් පවා කෙනෙක්ට ගෞරවය ලැබෙන විදිහට දැන් කටයුතු සිද්ධ වෙලා විතරයි. ඒ විතරක් නෙමෙයි කරන රැකියාව. රැකියාවේ මොන වගේ තනතුරක්ද දරන්නේ ඒ වගේම ඉහළ Tamanට යම්කිසි හැඳුනුම්කම් තියෙනවනේ කියන්නේ යම්කිසි දේශපාලනෙම වෙන්න පුළුවන් ආයතනයක වෙන්න පුළුවන් හොඳ හැඳුනුම්කම් තියෙනවනම් එයාට තැනක් තියෙනවා මොකද එයාට යම්කිසි දෙයක් කරගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ওই වගේ දේවල් වලට ගෞරවය ලැබෙනවා කියන එක අපිට වර්ණනා කරන්න බෑ නමුත් නමුත් මේවට සමාජයේ ගෞරවය කියන එක ගෞරවය කියන්නේ යම්කිසි පිළිගැනීමක් කියන දේ ලැබිලා තියෙනවා ඒත් එක්කම අර සමාජයේ පිළිගැනීම නැති වෙලා යන දැන් සමහරට අවිවාහක අය ඉන්නවා. නමුත් අවිවාහක වෙලා ඉන්නේ යම්කිසි හේතු හින්දා යහපත් හේතු කියන්නේ යා ධර්මයට කැප වෙලා. එහෙම නැත්නම් දෙමව්පියන්ට කැප වෙලා. ඒ නිසා ගුණ යහපත්කම නිසා එයා විවාහයකට කැමති නැහැ. නමුත් සමාජය එයා ගැන පිළිගැනීමක් නැහැ. එයා විවාහයක් වෙලා නැහැ කියලා කියන්නේ ගණන් ගන්නෙ නැහැ. එතකොට එයා විවාහ වෙලා විවාහෙන් දික්කසාද වෙලා නම් දික්කසාද වෙන්නේ සමහර විට ඒ කාන්තාවට යම්කිසි මානසික කායික අපහසුතා නිසා. ඒක ඒ කෙනාගේ තීරණයක්. ඒක එයාගේ පෞද්ගලිකත්වය. නමුත් ඒ තුලින් සමාජ මිනිස්සු එක එක ඇස් වලින් බලන්ට පෙළඹෙනවා. සමහරට අධ්‍යාපනය අධ්‍යාපනයේ සමහර වෙලාවට ඉතින් ඒක ඒ කෙනාගේ පෞද්ගලික රුචිකත්වය. සමහර විට ඇත්තටම විෂයක් තෝරගන්නකොට පවා උසස් පෙළට සමහර ළමයි තෝරගත්තොත් කලාංශය බලන ඇයි ඊයා කලා කරන්නේ ඇයි ඒක එයාට ඉගෙන ගන්න බැරුවද අර මිනිසුන්ගේ හරි අමුතු මානසිකත්ව තියෙන අනිත් අයගේ ඇඳුම් පැළඳුමින් කතා බහෙන් කරපු විෂය ධාරාවෙන් ඒ වගේ මිනිසුන්ගේ ගෞරවය අඩු වැඩිකම් වෙන තැන් අපි දැකලා තියෙනවා සමහරවිට විවාහ වෙන කෙනා මං අපි දැකලා තියෙන සමහර උසස් නිලධර අය සාමාන්‍ය පවුලක විවාහනේ කියන්නේ ඒක එයා ඒ වගේ රැකියාවක් කරාට ඒකෙනාට රුචිකත්වයට ගතිගුණවලට ආදරයෙන් තමන්ගේ ජීවිතය ගත කරන්න සුදුසු කෙනා එක්ක විවාහ වෙනවා. නමුත් මිනිස්සු එක බලන ඇයි වෛද්‍යවරයෙක් නම් වෛද්‍යවරයෙක්ම විවාහ වෙන්න ඕනේ. ඉංජිනේරුවෙක් නම් ඉංජිනේරුවෙක්ම විවාහ වෙන්න. එතකොට ඒ තැනින් එක බලනවා. එතකොට මිනිස්සු පෙළඹෙන්නේ අර ගෞරවය නිසා තමන්ගේ සාමාන්‍ය චරිතවත් බව ඇත්තටම ගෞරවය ලැබෙන්න ඕන දේවල්. ගෞරවය ලැබෙන්න ඕන දේවල් පැත්තකට දාලා සාමාන්‍ය සම්මතයයි සම්මත ගරුත්වය කරා පිටිපසින් හඹාගෙන යනවා. මම හිතන්නේ පින්වත් මෑණින්වහන්සේ කාරණාවන් අපිට මෙහෙම පහදා දෙනකොට මට හිතෙනවා ඇත්තනේ මේ වර්තමාන සමාජය තුළ හැම කෙනෙක්ම මිනුම් දණ්ඩක් බවට සකස් කරගෙන තියෙන ආ අපි මේ වගේ අයට තමයි ගරු කරන්න ඕනේ කියලා ගරු නොකළ යුත්තන්ටනේ අපි මේ ගරු කරන්නේ. ගොඩක් වෙලාවට රූපය එයා සුදුවට ලස්සනට ඉන්නවනම් ඔන්න මේ බොහෝ දෙනෙක් හරියට ඒ අයට උදව් උපකාර කරනවා උදව් මේ කෙනෙක් පාටින් අඩු වෙලා පෙනුමින් ටිකක් අඩුයි නම් ඒ කෙනාට සලකන්නේ අපෝ මේ කෙනාට සලකන් එහෙම එහෙම ඇත්තටම මේ වර්ණ ભેදමය ගැටලුවක් තියෙනවා රූපමය ගැටලුවක් තියෙනවා. එතනින් හට මිල මුදල් වලින් එයාට මුදල් තියෙනවා නම් අපි එයාට තමයි ගරු කරන්න ඕන. මුදල් නැති කෙනාගෙන් අපිට හදිස්සියකටවත් උපකාරයක්වත් ගන්න බැහැනේ. මේ මේ වගේ හරි පටු තැන්වල අද සමාජයේ අර පින්නත් මෑණියන්වහන්සේ කිව්වා වගේ බොහෝ දෙනෙක් ඉන්නවා. මම හිතන්නේ ඒක නෙමේ සිදුවේ යුත්තේ. අපි එතනින් වෙනස් වෙන්න ඕන. එහෙම නේද පින්නත් මනස? ඇත්තටම ඒ කියන්නේ සමහර අයට දැන් භාෂා හැකියාවට පවා ත්‍රිේෂ මේ කියන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් නම් ඒක විශේෂ තැනක් ලැබෙන දෙයක්. ඇත්තටම එයායින් කතා කරන භාෂාව මොකක් වුණත් එයාගේ මනුස්සකම් තියෙනවා නම් ගතිගුණ තියෙනවා එයා ගෞරවය ලබන්න සුදුසුයි. නමුත් අද අවාසනාවකට මේ වගේ ගොඩාක් ඒ වගේ චරිත තමයි ඉස්මතු වෙලා කැපිපෙනිලා ඉන්නේ සමාජයේ. පින්නත් බැන්නස බොහොම හොඳ තැනක් ගෙනාවා. මොකද මේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් දැන් අපි සිංහල සමාජයක සිංහල පරිසරයක හැදුණු වැඩුණු පාර්ශවය. හැබැයි අපේ රටේ මිනිස්සෙක් වරද්ද වරද්ද ඉංග්‍රීසි කතා කරොත් ඒ කෙනාට අපේ රටේ මිනිස්සු hina වෙනවා. හැබැයි පිටරටක කෙනෙක් කියලා වරද්ද වරද්ද සිංහල කතා කරොත් ඒ කෙනාට කවුරුත් hina වෙන්නේ නැහැ. මේ ආදී වශයෙන් ලොකු මේ වෙනසක් ගන්න මානසිකත්වයක් එතන දකින්න තියෙන. කියන්නේ අර සාමාන්‍ය දේවල් වලින් මිනිස්සු මයින්නවා. ඒ කියන්නේ Tamanට පුළුවන් නම් අනිත් කෙනාට බැයි නම් ඒකට අර අනුකම්පාව දක්වනව වෙනුවට Tamanගේ මට්ටමේ තමයි අනිත් අයගේ තමන්ගේ අනිත් අයට ගෞරව කරන්න පෙළඹෙන. සමහරක් පාර්ශවයන් ඉන්න පිනදනස මේ මේ අය ඇසුරු කරන්න කැමතිත් නැහැ. ඔව් ඉතින් ඒ වගේ පටු මානසිකත්ව තියෙන අය බොහෝ දුරට ඉන්නවා. ඉතින් ඒක ඇත්තට මේ අයගේ ඒ අයට ගරුත්වයක් නැතිකම තමයි ඒකට හේතුව. ඒකයි හිතන්නේ දැන් විවාහයකදී පවා බොහෝ දුරට ටීරේෂ බලන්නේ එක්ක කුලය ආගම එතකොට අධ්‍යාපනය අධ්‍යාපනය රට එතකොට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව ඒ දේවල් බලනවා මිසක් අර Taman ඒ කෙනා සිල්වත්ද දුසිරිතෙන් තොරයිද ඒ කෙනත් එක්ක Tamanගේ මුළු ජීවිත කාලෙම ගත කරන්න පුළුවන් කියන එක නෙමෙයි බලන්නේ අර සමාජය අර තෝරගත්ත අර ඉහලින් වැජබෙන්න පුළුවන් කියලා ස්වභාවය විතරයි බලන්නේ. ওই දේවල් වලට ගියාපම ටිරේෂ වෙන්නේ ඇත්තටම ඒ අය ඇතුලෙන් ගොඩාක් විඳවනවා. මොකද ආදරයක් කරුණාවක් නැහැ, සිල්වත් බව නැහැ විශේෂයෙන්. එතකොට චරිතය ගැළපෙන්නේ නැහැ. ආකල්පමය විදිහට වෙනස්. නමුත් බාහිර ලෝකයට පුහු ආඩම්බරයක් පුහු ඔපයක් දක්වන නමුත් ඇත්තට මේ අය ඇතුලින් විඳවන්න වෙනවා. ඒකෙන් හේතුව වෙන්නේ අර පුහු ගරුත්වය කරා යන්න ගිහිල්ලා ඒ අයට වැරදෙනවා. හොඳයි අපිට බොහොම හොඳින් පැහැදිලි කිරීමක් කරා පින්වත් මෑණින් වහන්සේ ගරුත්වය හිමි වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඒකේ වැරදි පැත්ත සහ නිවැරදි පැත්ත කොයි ආකාරයෙන්ද කියන කාරණාව පින්වත් මෑණින් වහන්සේ පහදා දුන්නා. පින්වත් මෑණින් වහන්සේ දැන් වර්තමාන සමාජය තුළ මොන වගේ ආකල්පයක්ද අදහසක්ද මේ කාන්තාව තුළ ගරුත්වය පිළිබඳව තියෙන්නේ? ඇත්තටම කාන්තාවට ඉතා ඉහළ ආකල්පයක් තියෙන ගරුත්වය ලැබීම පිළිබඳ හැමෝම කැමති ගෞරවනීය විදිහට ජීවත් වෙන්න. ඉතින් ගෞරවනීය විදිහට හැසිරෙන්න ගොඩක් අය උත්සාහ කරනවා. නමුත් අවාසනාවකට අර අපි අර කලින් කතා කරපු කාරණාවලින් අර බාහිරෝපේට තම ගරුත්වය ලබන්න උත්සාහ කරන. එතකොට ඒ අය මොකක් හරිද කියන්නේ දෙමව්පියෝ දරුවොත් දාන්න හදන්නේ ඉහළ ප්‍රසිද්ධ නමක් තියෙන පාසලකට. මොකද පාසලේ නම කිව්වම ගෞරවයක් හිමි වෙනවා. අදට පවා සමහරලාට මේ බොහොම වයසක අත්තම්මලා ඇත්තටම යාගේ මුණුපුරු මිනිපිරියන් පවා අධ්‍යාපනය ලැබලා ඉවරයි. එයා ඇතුළහ වෙලා. නමුත් එයා කතා කරන්නේ අධ්‍යාපන ලැබපු පාසල ගැන. එතකොට මේකෙන් මේකෙදී එයා තේරෙ මේ උත්සාහ කරන ප්‍රසිද්ධ පාසලකට යන්න. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඉංග්‍රීසි මාධ්‍යෙන් අධ්‍යාපනය ලබන්න ඉංග්‍රීසි කියලා කියන්නේ ඒක ජාත්‍යන්තර භාෂාවක් විතරයි. ඒක මිනිස්සුන්ගේ නමුත් ඒක අර අධිරාජ්‍යවාදී ගැති මානසිකත්වයත් එක්ක ඒක විශේෂ කුසලතාවයක් විදිහට ලංකාවේ මිනිස්සු සලකනවා. ඉතින් එතකොට කාන්තාව ගොඩාක් උත්සාහ කරන් දැන් යම්කිසි මොකක් හරි නැඹුරුතාවයක් එනවනම් ඇඳුම් පැළඳුමකට එයා හිතන එකෙන් මට ගෞරවයක් ලැබේ විදිහට අඳිනවා. ඒක හරිත වැරදිද කියලා බලන්නේ එතකොට දැන් ඒක තමන්ගේ தത്വයට තම ගුරුවරියක් නම් අම්මා කෙනෙක් නම් ඉහළ නිලධරයක් ලබන දරන කෙනෙක් නම් එයාට ඇඳුම සුදුසුද ඒ විදිහට හැසිරෙන එක ඒ වගේ විලාසිතාවන් කරන එක සුදුසුද කියලා බලන්නේ නැහැ. ඊයයි අර අර දේවල් වලට නැඹුරු වෙනවා. නොදැනුවත්වම තමන් ගෞරවණීය වෙන්න වෙන්න ගිහිල්ලා තමන්ගේ ගෞරවය කෙලස ගන්නවා. ඒ වගේම තමයි ටිරේෂා ඔය වගේ දේවල් කරන්න යනකොට ගෞරවය කෙලසෙනවා වගේම අර ආකල්පමය දෙයක් තියෙනවා මේ බටහිර දේවල් මේ පැත්තට ගන්න. එතකොට කාන්තාවන්ට ගෞරවය කියන දේ සිංහල සමාජෙ තිබ්බයි දා ඉඳලා. එදා ඉඳලා අම්මා කෙනෙක්ට පවුලේ ලොකු තැනක් තිබ්බා. තාත්තා නම කියලා නෙමෙයි කතා කරේ. දරුවන්ගේ අම්මා කියලා. එතකොට අර පුරුෂයාට විශේෂ තැනකුත් තිබ්බා. ඒත් එක්කම අම්මට විශේෂ තැනක් තිබ්බා. පවුලේ අර මූලිකයා විදිහට කටයුතු කරේ අම්මා. එතකොට අර බටහිර සමාජ මේකත් එක්ක බටහිර සමාජ කරන්නේ පෙළපාලි ගිහිල්ලා ගබ්සාවට අයිති අරකට අයිතිය මේ සමාන මේවක් කියලා මේ අයිතින් ලබා ගන්න උත්සාහ කරනවා. ඇත්තටම සාමාන්‍ය කාන්තාවකට යම්කිසි අයිතින් ලැබෙන්න ඕනේ. නමුත් ඒක નિરાයාසයෙන්ම සිංහල සමාජ කාන්තාවට ලැබෙනවා. නමුත් මේ බටහිර දේවල් මේව කරන්න ගිහිලා අපේ කාන්තාව රැස්වීම තියාගෙන මේක කරන්න ගියොත් එයාගේ ගෞරවයට ඒක කෙලසීමක් සිද්ධ වෙන්නේ. නමුත් අර සමහර දේවල් සමාජයේ සැකසිය යුතු තැන් තියෙනවා. ඇත්තටම අර බටහිර දේවල් මේ විදිහට ආදේශ කරගන්න එක කාන්තාවන්ට ඇත්තට මේක ගැළපීමක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන් කාන්තාව සැලකිලිමත් වෙන්න ඕන ගෞරවය ගැන ආකල්පමය වෙනස ගැන ගෞරවය ලබන්න කියන්නේ සමහර කාන්තාව කැමති නැහැ කවුරු හරි පිරිමි ළමෙක් ගෑනු ළමෙක් කැමති නැහැ පිරිමි ළමෙක් අනවශ්‍ය වචන කියනවට. නමුත් ඒ ගෑනු ළමයා පිළිවෙලට ඇඳලා යනවා පිළිවෙලට කතා කරනවා නම් හැදියාවක් තියෙන පිරිමි ළමෙක් කවදාවත් වචනයක් කියන්න දෙන්නේ නැහැ. දැන් අපි ඒක සාමාන්‍ය සමාජෙදි දැකලා තියෙනවා. සමහර ගෑන් ළමයි ඔහේ කතා කර කර නොගැලපෙන ඇඳුම් ඇඳගෙන ඔහේ ඉන්නවා. එතකොට පිරිමි ළමෙක් ඒකට අර සාමාන්‍ය මානසිකත්වෙන්නේ තියෙන්නේ. මේකට ඇවිස්සලා මොන හරි දෙයක් කිව්වහම ඒකට ගැටෙනවා. හිතන මේ කෙනා නරක කෙනෙක් කියලා. නමුත් ඒ තැනට පත්ත කරගන්නේ Taman විසින්. Taman වැදගත් විදිහට කතා බහ කරද්දී මගතොටේ යනකොට රැකියා කරන තැන මේ විදිහට පිළිවෙලට ඉන්නවා නම් Tamanට ඇත්තටම හොඳ ගෞරවණීය තැනක් ලැබෙනවා. ඉතින් අර කාන්තාව විදිහට අර අපි දැනගන්න ඕනේ අධ්‍යාපනයේට ගෞරවයක් ලැබෙනවා. භාෂා හැකියාවට ගෞරවයක් ලැබෙන නමුත් අපි තේරුම් ගන්න ඕනේ අපේ චරිතවත් බවට තමයි අපේ ගෞරවය ලැබෙන්නේ කියලා. හිතන්න අම්මා කෙනෙක් හොඳ චරිතවත්ව ඉන්නවා නම් තාත්තට බෑ අම්මට මොකවත් කියන්න. මොකද අම්මා හොඳ අම්මෙක්. එතකොට අර ගෑනු දරුවෙක් හොඳ බිරිඳක් පිළිවෙලට තමන්ගේ ස්වාමියාට ආදරෙන් කටයුතු කරගෙන සිල්වත්ව ඉන්නවනේ ස්වාමියාගේ ගෞරවයෙන් නිරන්තරයෙන් හිමි වෙනවා ඉබිරින්දට. එතකොට පාසල් යන දරුවෙක් පවා පිළිවෙලකට යනවනම් ඒ ළමයාට අනිත් තරුණයන්ගේ උනත් ඒ අය පවා තේරුම් ගන්න මේ කෙනා එහෙම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මෙයා පිළිවෙලට ඉන්න කෙනෙක්. එතකොට එයාට ගෞරවයක් ලැබෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ආකල්පයක් තිබ්බට ගෞරව ලබන්න නිවැරදි ගෞරවය ලබන විදිහට අපි ජීවත් වෙන්න ඕනේ කියන එක. එහෙමයි මම හිතන්නේ බොහොම වැදගත් තැනකට මේ මාතෘකාව පිනොත් මෑණින් වහන්සේ අරගෙන ආවා කියලා හිතනවා. ඒ කාලේ නම් හැබැයි මෙහෙම කතාවක් තියෙනවා පිනොත් දැන්ස කාන්තාවකට මණිකක් අතට දීලා දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වා බොහොම සුරක්ෂිත විදිහට යන්න පුළුවන් කියලා. නමුත් දැන්කාල එහෙම පොඩි ගැටලුවක් තියෙනව නේද පිනත? ඇත්තටම ඉතින් සමාජ විෂමයි නොයේකුත් දේවල් පිරිහෙන යුගයක් නොයේකුත් සමාජ මාධ්‍ය ඔස්සේ මිනිසුන්ගේ හිත් අර කලම්බලා තියෙන්නේ. එතකොට අර රූපවාහිනියේ තමන් ඒ දැකපු අසභ්‍ය දේවල් දැකපු විදිහට මානසිකත්වෙ පිරිහගෙන එයා පාරේ යන වැදගත් ළමෙක් දිහත් බලන්නේ විදිහට අපිට ඒක නවත්තන්න බෑ. එතකොට ගෑන් ළමයි දැනගන්න උඩ කරවල වෙනකොට මම මේ මේ ගමනේ යන්න හරිනේ. මං අපේ තාත්තා එක්ක හරි මගේ සහෝදරයත් එක්ක හරි තමයි මම ගෙදරට එන්න ඕනේ. කියන්නේ Taman රැකෙන්න Taman දැනගන්න. මොකද අපිට ලෝකෙම හදන්න බෑ. එහෙම. නරක මිනිස්සෙක්ට අපි දිහා බලන්න එපා කියන්න අපිට බෑ. නමුත් අපි අපිව රැක ගන්න අපි උත්සාහ කරන්නේ මොකද මගතොටේ තනි يعني තන කළුවර වෙච්ච වෙලාවක වාහනයකට ගොඩ වෙනකොට බස් රථයකට ගොඩ වෙනකොට Tamanට තේරෙන්න ඕනේ මේක මේ බස් එකට නගින්න හොඳද නැද්ද කියලා. මොකද නොයේ විකෘති මානසිකත්ව තියෙන මිනිස්සු හැම තැනම ඉන්නවා. එහෙමයි. එතකොට ඇත්තටම නොයේක් විදිහට දුරකථන ඇමතුමකට කතා කරනකොට පව සමහර මිනිස්සු ඉන්නවා විකෘති මානසිකත්ව තියෙන හිතෙන අංකයට කතා කරනවා. කතා කරලා කාන්තාව මේවට පොළඹව ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් වෙනකොට ඒ වගේ ඇමතුමක් ලැබෙනකොට එක්ක තාත්තට කියලා හරි වැඩිමහල් සහෝදරයෙක්ට කියලා හරි ඒවා එතනින්ම නතර කරව ගන්න තමන් දක්ෂ වෙන මොකද අපි දක්ෂ නැහැ අපේ දේවල් තනියම අරගෙන යන්න. අපිට අපේ දෙමව්පියන්ගේ අපේ වැඩිමහල් සහෝදරයන්ගේ උදව් අපට ඕන වෙනවා. ඉතින් ඒකට අපි තැනි හැටියට නුවණ පාවිච්චි කරන්න ඕනේ. හොඳයි මම හිතන්නේ නුවණ මෙහෙවන්නට ඕන කටයුතු කරන්නට ඕන කොහොමද කියන කාරණාවත් උදාහරණ සහිතව අපේ පින්වත් මෑණියන් වහන්සේ අපට පහදා දුන්න. පින්වත් මෑණියන් වහන්සේ දැන් සමහර කාන්තාවෝ ඉන්නවා ප්‍රසිද්ධිය දැන් ඔය ඔය ප්‍රසිද්ධිය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේම ගරුත්වය කියන කාරණාවනේ Tamanට මේ අය ගරු කරાવી මම මෙහෙම තැනකට ගියොත්. මේ නිසාම වර්තමාන තරුණියෝ ගොඩාක් වෙලාවට වැරදි දේවල් ඔස්සේ Taman ගරුත්වයක් ලබා ගන්නට පෙළඹිනවා. කටයුතු කරන්න උත්සාහ කරනවා. මේ නිසාම ගොඩාක් වෙලාවට මේ Tamanගේ අරමුණ කොහොම වෙතත් තමන්ගේ චරිතය කෙලෙසාගෙනම තමයි මේ අය ගරුත්වයක් ලබන්න තැනට කටයුතු කරන්න දැන් වර්තමානයේ නම් බොහෝ දුරට නිරූපණ ශාස්ත්‍රය පිළිබඳව දැඩි විවේචන තියෙන කාල සීමාවක් බොහෝ දෙනෙක් කතා කරනවා. ඉතින් මේ තුලින් ගොඩාක් අය තමන්ගේ නිර්වත ප්‍රදර්ශනය කරමින් තමන් උත්සාහ කරන මේකෙන් තමන්ට ගරුත්වයක් ලැබෙයි කියලා. පිනත් වෙනස මේ මේ ක්‍රමවේදය ගැන අපි චුට්ටක් කතා කරන්න ඕනේ. ඇත්තටම ගෞරවය කියන දේ හරි ගෞරවයක් තමයි අඳුන ගන්න ඕනේ. එහෙමයි. ඇත්තටම ප්‍රසිද්ධිය පතා ඒව ඒව ගැන අපි කතා කරන්න ඕනේ මිනිස්සු ඇත්තට මේව ගැන හොඳට දැනුවත් වෙලා ඉන්නවා. ප්‍රසිද්ධ කෙනෙක්ට ප්‍රසිද්ධියේ අසભ્ય දේවල් නරක චරිතයකින් එයා ප්‍රසිද්ධ වුණාට මිනිස්සුන්ට වැදගත් මිනිස්සු දන්නවා මෙයා මේකෙන් ප්‍රසිද්ධ වුණේ කියලා. රූපවාහිනියේ මූණුවර දැකලා හරි දැනගත්තින්ද මිනිස්සු මෙයා දිහා බලන්න පුළුවන්. තැනකට ගියාම ආ ඔයා මෙයා නේද? අපි බලනවා මේක කියලා එහෙම ඇඳුනුම්කමක් ඉන්න පුළුවන්. නමුත් ඒ වුණාට මිනිස්සු ඇතුලෙන් අපෝ මෙයා මෙහෙමනේ මෙයා මේ වගේ චරිතයක්න කියලා විවේචනාත්මකව සිද්ධ වෙනවා. එතකොට ඒ ශේෂ්ත්‍රවල ඉන්න සියලු දෙනාම නරකයි කියනවා නෙමෙයි. නමුත් ඒ ගරුත්වයේ කෙලසගත් සමහරවිට ප්‍රසිද්ධ විශේෂ චරිත නිරූපණය සඳහා නොයෙක් දේවල් වැරදි කරනවා කියලා සමාජ ප්‍රසිද්ධ දෙයක්. සමහර තරු ගණේ වැඩසටහන් වලදී ඒවට මුල් තැන ලබා ගන්නට පළවෙනි ස්ථානය ලබා ගන්න නොයෙක් වැරදි දේවල් ලියදෙනවා කියන එක ලෝකේ රටේ ප්‍රසිද්ධ දෙයක්. එතකොට ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට අධ්‍යාපනයේ පැත්තෙන් විශ්වවිද්‍යාලවල වෙන්න පුළුවන් ඒ කතිකාචාර්ය পদවි ලබන්න නොයෙක් විදිහේ අකටයුතුකම් කරලා Tamanට තැනක් ලබා ගන්නට මිනිස් උත්සාහ කරනවා. කාන්තාව උත්සාහ කරන සමහරලාට රැකියාවේ ඉහළ තනතුරක් ලබා ගන්නට ඒ වගේම සමහර ලාභ සත්කාර පිණිස රට පිටරට සංචාර සඳහා එතකොට අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා මේ දේවල් සඳහා තමන්ගේ චරිතය තනිකර විනාශ කරගන්නවා. සමහර වෙලාවට හිතන්නේ ඒකෙන් තමන්ට යම්කිසි පිළිගැනීමක් තමන්ට තැනක් එනවා කියලා. නමුත් ඇත්තට මිනිස්සු මූණට කතා කරාට මිනිසුන් තුළ පුදුමාකාර පිළිකුල් හැඟීමක් ඒ වගේ චරිත දැක්කහම ඇති වෙනවා. ඒ ඒ වගේ චරිතය කෙලසගෙන කටයුතු කරලා ඇත්තටම Tamanට මේ ජීවිතේ සතුටකුත් නැහැ. තමුත් බොහෝ ඔපේකින් ලස්සනට ඇඳලා ලස්සනට බොහොම අමාරුවෙන් කය පවත්වාගෙන ඒ දේවල් කරාට ලාභ සත්කාර ලබාගත්තට අන්තිමට කාලයක් එනවා තමයි පසුතැවෙන. සමහර සමහර ප්‍රසිද්ධ චරිත කියනවා මං තරුණ කාලේ හොඳට හම්බ කරා නම් මං නාස්ති කරේ නැත්තම් මං කොළඹින් භාගයක් අරගන්න මුදලට කියලා. මගේ අම්මා මං හම්බ කරපු විදියට හම්බ කරා නම් කොළඹින් භාගයක් ගන්නවා කියලා. ඒ අය පසුතැවෙනවා දැන් නොයේක් දේවල් කරලා චරිතය විනාශ කරගෙන. ඉතින් ඒ අය ගැන දරුවෝ ඉන්නවා නම් දරුවන්ට ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. ස්වාමියා වුණත් දන්නවා මෙයා මගේ චරිතය මේකයි කියලා. ඉතින් ඇත්තටම චරිතය කෙලසගෙන කරන එක පෞර්ෂය නෙමෙයි. එතකොට අපි දැනගන්න චරිතවත් වැදගත් විදිහට ඉන්නවනම් එයාට මූණට කතා කරන්නේ සමහරවිට වැරදි දේවල් වලට පොළඹව ගන්න හදනවා. එයා ප්‍රතික්ෂේප කරනවා නම් මූණට දොස් කියන ඔයා වැඩක් නැහනේ. විනෝදයක් නැහනේ ජීවිතේ කියලා. නමුත් එයා නැති තැන මිනිස්සු කතා වෙනවා එයා නම් හොඳට ඉන්නවා මොනවා වුණත් කියලා. එතකොට අර සමාජ නිවැරදි ගරුත්වය වැරදි කෙනෙක් දොස් කියනවා නම් සමහර විට ඒ දෝෂයේම ප්‍රශංසාවක්. ඒ අගෞරවය ගෞරවයක්. ගෞරව කළ යුතු ගෞරව කරනවා නම් ඒක සැබෑ ගෞරවයක්. ඒ නිසා අර ගෞරවය කියන එක මොකද්ද කියලා දැනගෙන තමන්ගේ ජීවිතය තමන් රැක ගන්න ඕනේ. දවසක් එනවා අපිට ආපස්සට අපේ ජීවිතේ බලන්ට වෙන. අපි අද ගෞරවේ බලාපොරොත්තු නොවෙන්න පුළුවන්. අපි හිතනවානේ කමන්නේ ඕන කෙනෙක් ඕන ඕන දෙයක් හිතාගත්ත දේ මම මට ඕන විදිහට ජීවත් වෙනවා කියලා. නමුත් දවසක් එනවා අපි අනුන්ගේ ගෞරවය බලාපොරොත්තු මේ මානසිකත්වෙම අපි පවත්න්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ චරිතය කෙලෙසගෙන ජීවිතය තමන්ගේ ජීවිතයකට ඒකට දීලා තමන්ට ගෞරවය ලබන්ට උත්සාහ කරනවා නම් ඒක සැබෑ ගෞරවයක් නෙමෙයි කියන එක. මම හිතන්නේ බොහොම වැදගත් වෙනවා වර්තමානයේ තාරුණ්‍යයේ පසු වෙන බොහෝ දිනෙකට මේ කතාබහ අතිශයින්ම වැදගත් කතාබහක් වේවි. ඒ නිසා ගරුත්වය ලබන්නට නම් ඔබ ගරුකල යුතු චරිතයක් බවට පත් වෙන්නට ඕන. එවිට ඔබට නිතින් මේ ගරුත්වය හිමි වේවි. පිනත් මෙන්නස දැන් ගොඩක් අය හැමතිස්සෙම මේ උත්සාහ කරන තමන්ට බලෙන් මේ ගරුත්වය ලබා ගන්න. මෙහෙමයි අපි ඕනතරම් දැකලා තියෙන දෙන්න පවුල තුල වුණත් උදාහරණයක් විදිහට ගත්තම සමහර භාර්යාවෝ ඉන්නවා සමහර බිරින්දෑවරු ඉන්නවා තමන්ගේ ස්වාමියාව බලෙන් පාලනය කරන්න උත්සාහ කරනවා තමන්ගේ දරුවන් බලෙන් තමන්ගේ යටතේ පාලනය කරගන්න උත්සාහ කරනවා මේ අය නිකන් ළමා තැනී වගේ කටයුතු කරමින් මේ අයට අරක කරන්න මේක කරන්න අන කරමින් මේ මේ ආදී වශයෙන් කටයුතු කරන අය ඉන්නවා පින්නදස මේ මේ බලෙන් තමන් කෙරෙහි ගරුත්වය ලබා ගන්නට යාම තුල යම් අනතුරුකුත් තියෙනවා නේද පින්නත් මෙන්ස මේ මේ කාරණාවනුත් පැහැදිලි කරනවා. ඇත්තටම පුරුෂයෙක්ගේ තමන්ගේ ස්වාමියාගේ එතකොට ගෞරවය බලෙන් ලබා ගන්නට යනවා කියන එක සාර්ථක දෙයක් නෙමෙයි. ගෞරවය ලැබෙන විදිහට Taman ජීවත් වෙන්න ඕනේ. මොකද පුරුෂයෙක්ට තියෙන පුරුෂ මම මම පුරුෂයා මේ කාන්තාව කියන ආකල්පය මොන වුණත් එයාගේ හිතවල තියෙනවා. එතකොට තමන් බිනිදක් විදිහට අර සමහර වෙලාවට අර ටීෂ කිව්වා වගේ අර කෑ ගහලා ඔයා මෙහෙම ඉන්න මෙහෙම ඉන්න මෙහෙම ඉන්න කියලා පාලනය කරනවා. එතකොට අර මුල් කාලේ එයා මේ විදිහට ඉන්න පුළුවන් ආදරය නිසා හෝ මොකක් හරි මුල් කාලේ. නමුත් පහු පහු වෙනකොට ඒ කෙනා කැමති නෑ කාන්තාවක යටතේ ජීවත්. පස්සේ තමයි යටත් හිතෙන්නේ ආ මම මොකටද මං එහෙම ඉන්නේ එහෙම හිතේ. ඒ අය කල්පනා කර මම මොකටද මෙයා කියන විදියට ජීවත් වෙන්නේ කියනකොට. එතකොට තමන්ගේ බිරිඳගේ අර තමන් බිරිඳගේ චරිතය හොඳින් ගත කරනවා නම් ස්වාමියාට ආදරෙන් කතා කරන මොකද ගෞරව කරන්න ඕන ගෞරව ලැබෙන්න. සමහරලාට අර ස්වාමියාට කතා කරන අර නුඹ නුඹලා භාෂාවෙන් එතකොට පුරුෂයා කැමති වෙන්නේ මේ විදිහට තමන්ට කතා කරනවා දකින්ට. එතකොට තමන් තමන්ගේ ස්වාමියාට හොඳින් කතා කරනවා නම් අනික තමයි දරුවෝ ඉදිරියේ තමන් ඒ ස්වාමියා භාර්යාව අතර යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. ගැටලු තියෙනකොට සමහරලාට බිරිඳ ස්වාමියාත් එක්ක තරහ වෙනවා. එතකොට දරුවන්ට කියන ඔයාගේ තාත්තා මෙහෙමයි මේ වගේ කෙනෙක්. එතකොට දරුවෝ අම්මා ගැනත් අපහදිනවා. ඇයි අම්මා තාත්තාගේ අපිට කියන්නේ කියලා. තාත්තත් මෙහෙමද කියලා තාත්තා ගැනත් අපහදිනවා. එතකොට අන්තිමට දෙමව්පියෝ ගැන ගෞරවයක් නැති දරුවෝ ටිකක් තමයි බිහි වෙන්නේ. ඒ වගේම සමහරලාට ස්වාමිය භාර්යාව අතර ගැටලු තියෙනකොට ඒවා ඒ අය සමහරලාට අර ආවේගශීලීව දරුවෝ ඉස්සරහම ඒවා කතා කරනවා. ඔයත් මෙහෙමනේ මෙහෙමනේ කියලා විස්තර කතා කරනවා. මේව කතා කරනකොට දරුවන්ට දෙමව්පියෝ ගැන තියෙන ගෞරවය නැති වෙලා යනවා. අනික තමයි අර කාන්තාව ගොඩ ආවේගශීලී. ආවේගශීලී වෙලා සමහරට ඊර්ෂ්‍යාව නිසා සැකය නිසා ස්වාමියත් එක්ක ඒ වගේ ගෞරවය නැති වෙන විදිහට කතා කරනවා. එතකොට තමන්ට අර ආදරය ගෞරවය ඒ කියන දේවල් ස්වාමියාගේ හිතේ නැති වෙලා යනවා. ඒ නිසා අර බිරිඳක් විදිහට ගෞරවණීය විදිහට ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අර දරුවන්ට සමහර වෙලාවට අර අම්මලා ඌනට වඩා කෑ ගහනවනේ. අරක කරන්න මේක කරන්න කියලා. ඇත්තටම දරුවෝ දරුවෝ කියන්නේ තමන්ගේ දරුවෝ වුණාට දරුවෝ තමන්ටයි තිනේ. ඒ වෙනම ජීවිතයක්. එතකොට ඒ අයට හොඳ නරක කියලා දෙන්න ඕන. නමුත් අපිට අපේ වසඟේ පවත්තන්න බෑ. ඒ නිසා නිතර අර හැම එකටම ඕන එකටයි එපා එකටයි කෑ ගැහුවාම දරුවෝ ගණන් ගන්නේ අපේ අම්මගේ හැට් නොහොම තමයි හැමදාම කෑ ගහනවා කියලා. එතකොට අර දරුවන්ට අර මව් කෙනෙක්ගේ ගුණය දැනෙන්න තියෙන්න ඕනේ. ඉවසිලිවන්ත අර වරදක් කරනකොට වරදට යම් කිසි අවවාදයක් කරන විදිහට හැම වෙලෙම අධ්‍යාපනය සඳහා අවශ්‍ය ප්‍රමාණයට විතරක් උපදෙස් දීලා එතකොට ඒ විදිහට කටයුතු කරන දෙමව්පියෝ ගැන අම්මා තාත්තා ගැන දරුවන්ට ආදරයක් හිතෙනවා. එතකොට සමහර වෙලාවට සමහර වයසක සීයලා කියන මේ ඉන්නේ අපේ මැණිකේ කියනවා. කියන්නේ ඒ බිරිඳ ගැන ලොකු ගෞරවයක් ආදරයක් වයසට ගියක් තියෙනවා. එහෙම. එතකොට සමහර වෙලට ඒ අම්මා තමයි මුළු පවුලම ගොඩගත් අම්මා. එහෙනම් මේ විදිහට ගෞරවණීය විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම රැකියාවක් කරනකොට පව සමහර කාන්තාවෝ ඉන්න හරි ඊර්ෂියයි. තව කාන්තාවක් ඉහළට යනකොට හරි අකමැති. කාන්තාව තම සමහරට කේලම් කියලා එක එක විදිහට මේ අරුබුද ඇති කරන්නේ. එතකොට අර තමන්ගේ තමන් නිලතල දරනවන රැකියා ස්ථානයකට ගැළපෙන විදිහට ඉන්න ඕනේ. කියන්නේ තමන්ගේ තනතුරට ගැළපෙන විදිහට තමන්ගේ හැසිරීම, කතාබහ, ඇඳුම පැළඳුම, ඇවතුම් පැවතුම්, චරිතවත් බව තියෙන්න ඕනේ. සමහර ලාවට තියෙන ඉහළ නිලදර දරණ අය අයථා සම්බන්ධතා යොදාගෙන සුළු සේවකයෙක් කළා. එහෙම. ඒව ඇත්තටම එතකොට ඒක රැකියා ස්ථානයේට සමහර විට නීතිමය විදිහට ඒවා නොගැලපෙන වෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර කාන්තාවෝ ඉන්නවා ඉහළ නිලයන් يعني ඉහළ නිලයට අවනත නැහැ. එයා හිතනවා යා කියන එක මං අහන්න ඕනේ නැහැ මමත් මෙහෙමනේ මමත් ඒ වගේ අධ්‍යාපන සුදුසුකම් තියෙන කෙනෙක් යා මේ ළඟදී ඇවිල්ලා කියලා. නමුත් එතකොට යම්කිසි ගැටලු ඇති වෙනවා. එතකොට බලාගෙන ඉන්න හිතන මෙයා ඇයි මෙහෙම කරන්නේ කියලා එයාගෙන යම්කිසි ගෞරවණීය බවක් තියෙනවා නම් නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අර ගෞරවය ලැබෙන විදිහට ජීවත් වෙන්න. Taman තැනේ හැටියට. සමාජමය විදිහට ගත්තොත් එහෙම අර වැදගත් විදිහට ජීවත් වෙන්න. ඇඳුමෙන් පැළඳුමෙන් ඇවතුම් පැවතුම් වලින් එතකොට ඒ විතරක් නෙමේ කාන්තාවක් විදිහට අර නොගැලපෙන තැන්වල ගැවසීමෙන් සමහර වෙලාවට සමහර තැන්වල යනික කාන්තාවකට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අර සමහර කතා කර කර උපාදූප කතා කර කර තමන්ගේ චරිතය කෙලස ගන්න නැතුව ගෞරවණීය විදිහට ජීවත් වෙන්න ඕනේ. මේවා මේ බොහොම අපහසු දේවල්වත් බැරෑරුම්ව බරපතල හිතන්න ඕන කාරණාවක් නෙවෙයි. බොහොම සරල කාරණා. මේවා අපේ චරිත තුලත් අපේ ජීවිත තුලත් එහෙම අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. දුර්වලතා තියෙන්නට පුළුවන්. මේ අපි උත්සාහ කරන්නේ එවැනි දුර්වලතා පෙන්වා දෙමින් ඔබේ ජීවිතය යහමගට අරගෙන කොහොමද ඔබ කටයුතු කරන්න ඕන? ධර්මානුකූලව කොහොමද ඒ සඳහා සඳහා පිටුබලයක් ලබා ගන්නේ කියන කාරණාව පිළිබඳව තමයි අපි මේ ධම්සරණේ සඳහන් පිළිසඳර තුලින් මේ විදිහට පිළිසඳරේ යෙදෙන්නේ. තව බොහෝ දේවල් තියෙනවා ගරුත්වය සම්බන්ධ කාරණාවන් පිළිබඳව කතා බහ කරන්න. ඊට පෙර සූදානම් කෙටි විරාමයකට යොමු වෙන්නට. නැවතත් ඔබ දම්සරණී සදහම් පිළිසඳර සමගින් අපි විරාමයට යනට මත්තෙන් කතා කරා මේ සමාජය තුළ විවිධ තලවල ඉඳලා ගරුත්වය බලෙන් ලබා ගන්නට ගියොත් මොන වගේ කරදරවලට පත්වෙන්නට සිද්ධ වෙයිද? ඒ නිසා එහෙම සිදු නොකර අපි යහපත් විදියට කොහොමද Tamanගේ ජීවිතයට ගරුත්වය ලබා ගනිමින් කටයුතු කරන්නේ කියන කාරණාව පිළිබඳව. පිනත් මෑණින් වහන්සේ දැන් අපි හැම කෙනෙක්ම කැමති ධර්මානුකූලව මේ තුල යම් විග්‍රහයක් තියෙනවා නම් විස්තරයක් තියෙනවා නම් ඒ පිළිබඳව දැන කියාගන්න. බුදුදහම තුල විස්තර වෙන ගරුත්වය පිළිබඳව කාරණා තියෙනවද පින්වත් මෑණියන් වහන්සේ? ඔව් දිනේෂා අපි ගත්ත ගත්තොත් බුදුරජාණන් වහන්සේ වැඩිහිටි සමාජ කාන්තාවට ගෞරවත්වය කියන එක ඇත්තේම නැති තරම් තිබුණේ නැති තරම් බුදුරජාණන් වහන්සේ තමයි කාන්තාව පූජනීය චරිතයක් බවට පත් කරේ බුදුරජාණන් වහන්සේ කාන්තාවට පැවිද්ද දීමත් එක්කලා කාන්තාවට උතුම් ජීවිතයක් ලැබුණා පුරුෂයෙක්ට යන්න පුළුවන් ඉහළම තැනට කාන්තාවටත් යන්න අවස්ථාව භාග්‍යවතුන් වහන්සේ සලසලා දුන්නේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ තමයි කාන්තාවට ගරු කිරීම කියන එක ව්‍යවස්ථාවකට එකතු කළේ. අපි දන්න ලිච්ඡවි රජදරුවන්ගේ ව්‍යවස්ථාවට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා කුල දියණියන්ට කුල කාන්තාවට ගෞරව කරනවා නම් ඒ රට පිරිහෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ තරමට ගරුත්වය කාන්තාවට ගරුත්වයක් බුදු සාසනේ ලැබුණා. ඒ වගේම ගෞරවය ගැන කතා කරනකොට අපිට මතක් වෙන චරිතයක් තමයි විශාඛා කියලා කියන්නේ. එහෙම. විශාඛා කියලා කියන්නේ අවුරුදු 7 දී ධර්මය අවබෝධ කරේ. එතකොට මේ අපි දන්න මේ විශාඛාගේ චරිත කතාවේ අර බවුණ පිරිසක් යනවනේ අර පූර්ණවර්ධන සිටුතුමාගේ පිරිසක් යන මේ සුදුසු කුල දියණියක් හොයන්ට. යනකොට විශාකාව මොකක් හරි ගමනක් ගිහලා යාළුවොත් එක්කලා වැස්සකට දුවගෙන එන්නේ නැහැ. හිමීට එනවා. මේ බමුණු අහන මොකද කම්මැලිද කියලා අහනවා. කියනව නෑ. අපි හරියට වෙළඳ භාණ්ඩ වගේ කියන අතප්පයක් කැඩුනොත් දෙමව්පිය දුක් විඳින්නේ. ගැහණු දරුවෙක් වැදගත් ගැහණු දරුවෙක් දුවන එක ගැලපෙන්නේ නැහැ කියලා. එහෙම. හිතන්න දුවන එක ගැලපෙන්නේ නැහැ කියලා හිතුවනම් අනික්ව කොහොමත් ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට මොනතරම් චරිතවත් බවක් ඒ කාලේ බුද්ධ ශාසනයේ ධර්මය අහපු දියණියක් පුරුදු කරලා තියෙනවා. එහෙම. ඒ වගේම දැන් වර්තමානයේ පවා සමහර දියණිවරුන් බොහෝම ගුණවත් බොහොම හැදියාවක් ඇතිව දෙමව්පියන්ට කීකරුව ගත කරන ගෞරවනීය දියණිවරු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාන්තාවගේ බලයන් ගැන කියන්නේ කාන්තාවට ගෞරවයක් ලැබෙන්නේ කොහොමද කියලා කියනවා මේ කාන්තාව ලස්සන රූපයක් තියෙනවා නම් ගෞරවය ලබනවා කියනවා. විවාහ වෙලා පුත්තු ඉන්නවා නම් ඒ කාලේ දඹදිව ඒ පරිසරයේ පුත්‍රලාභයට ලොකු තැනක් තිබ්බා. එහෙම. ඒ වගේම නෑදෑයෝ ඉන්නවා නම් ධනය තියෙනවා නම් එයාට හොඳ තැනක් ලැබෙනවා. නමුත් මේ හැම එකටම වඩා සීල බලය අග්‍රයි කියනවා. යම්කිසි කාන්තාවක් සිල්වත්ද ගුණවත්ද හොඳ ඇවතුම් පැවතුමින් යුක්තයිද ඒ කාන්තාව ස්වාමියා මැඩගෙන පවතිනවා කියනවා. ඇත්තනම් තීරේෂ මැඩගෙන ඉන්නවා කියලා දැන් කාලේ කාන්තාවන්ට එක බලයක්වත් නැහැ. අර කතා කරන බලේ කටේ බලේ විතරයි තියෙන්නේ. අය කතා කරලා අර ස්වාමියාව පාලනය කරන්න උත්සාහ කරන නිසා මේ බලයන්ගේ ස්වාමියාව පාලනය වෙන්නේ ඇත්තටම චරිතවත් බව කියන බලය කාන්තාවකට තියෙනවා නම් ඒ ස්වාමිය කොහොමද තමන්ගේ කාන්තාවට දොස් කියන්නේ? කොහොමද ඒ ස්වාමිය තමන්ගේ බිරිඳව හෙලා දකින්නේ? භාගතුන් වහන්සේ වදාරනවා ඒ බිරිඳ තමන්ගේ ස්වාමියා මැඩගෙන ඉන්නවා කියනවා. මැඩගෙන ඉන්නේ අර අපි කතා කරන මැඩගෙන ඉඳිල්ල නෙමෙයි. කියන්නේ ගුණවත් බව නිසා යා ගෞරවය ලබන නිතින්ම වෙනවා. ස්වාමියා ටික කරන්න සිද්ධ වෙනවා. ඉතින් ওই විදිහට සුවිශේෂී තැනක් බුදු සාසනයේ ගෞරවයත් එක්කලා ලැබෙනවා. එහෙමයි පින්වත් මෑණියන්ස බොහොම හොඳින් මේ කරුණ කාරණාවත් පැහැදිලි කරා. පින්වත් මෑණියන්ස දැන් අපිට කියලා දෙන්න මේ ගරුත්වය කෙලසාගෙන නොගෙන කොහොමද යහපත් ජීවිතයක් කරා ගමන් කරන සමහරක් අය හිතෙනවා මේ මේ අර අපි කලිනුත් කතා කරේ වැරදි දේවල් කරලා හරි Tamanට ගරුත්වයක් ගොඩනගා ගන්නවා නම් ඒක තමයි සිදුවේ යුත්තේ. නැත්තම් අර සමාජ ක්‍රමයේ යන්නේ මේ පැත්තට නම් වැරදි පැත්තට නම් අපිත් ඒ පැත්තටම යන්න ඕන නැත්තම් හරියන්නේ. නැත්තම් ඔය කියන ගරුත්වයක් අපිට ලැබෙන්නේ නැහැ කියලා. මේ මේ ආදී වශයෙන් එහෙම නොකර කොහොමද අපි යහපත් විදිහට ඇත්තටම ගරුත්වයක් ලබාගෙන කටයුතු කරලා මේ සමාජය තුළ යහපත් ජීවිතයක් ගත කරන්න ඕනේ මේ. ඔව් ටීෂක් ගෞරවය කියන එක පළවෙනි එක ගෞරවය කියන එක මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. අපි කලිනුත් කතා කරා වගේ ගොඩක් අය ප්‍රසිද්ධියට හරි ආසයි හොඳින් හොනරකින් ප්‍රසිද්ධ වෙන්න. මොකද ප්‍රසිද්ධියට ලොකු තැනක් දැන් සමාජයේ තියෙනවා. එතකොට ප්‍රසිද්ධිය පතා බොහෝ අය තමන්ගේ චරිතය කෙලස ගන්නවා. ඒ කෙලෙසීම තුලින් Tamanට ගෞරවයක් ලැබෙනවා කියලා. ප්‍රසිද්ධියක් ඒ කියන්නේ එයා තැනකට ගියාම දැකලා තියෙන හින්දා ප්‍රසිද්ධ හින්දා එයාට කතා කරනවා. නමුත් ඒ තුලින් එයාට ගෞරවයක් හැබෑවටම ලැබෙන්නේ නැහැ. එතකොට තේරුම් ගන්න ඕනේ Tamanට හැබෑ ගෞරවයක් ලැබෙනවද? ගෞරවය කරාට සැබෑම ගෞරවය ලැබෙනවද කියන එක තමන් තමන්ව තමන් මතක් කරලා තමන් ගැන විමර්ශනයක් කළ තමන් තේරුම් ගන්න ඕනේ. එතකොට පාසල් දියණියක් විදිහට වෙන්න පුළුවන්. තමන් පාසලේ ගෞරවය රකින්න ඕනේ. මොකද පාසල් පාසලක විනයක් කියලා එකක් තියෙනවා. ඒ දරුවා විනය රකින්න ඕනේ. පාසල් ඇරුණට පස්සේ වෙන වෙන ගමන් යන්නේ නැතිව තමන් තමන්ගේ චරිතය රැක ගන්න ඕනේ. තමන් රැකියා කරන තැන ගෞරවය තමන් රකින්න සමහර කාන්තාවෝ ඉන්නවා රැකියාව කරන වෙලාවට විතරයි ඒක අදාළ. තමන් රැකියා කරන ස්ථානෙට ආදරෙන් ඒ රැකියා ස්ථානයේ රගයස්ථානයේ ගෞරවය රැකෙන විදිහට කටයුතු කරන්න තියයට මානසිකත්වයක් නැහැ. Tamanට මුදලට ලොකු තැනක් තියෙනවා ටිවිෂ. ඒක තමයි මේ ගෞරවය කෙලසා ගැනීම පිණිස වෙලා තියෙන ලොකුම හානිය. මොකද මුදලට හැමදේම යට වෙලා මුදලට හැමදේම ගන්න පුළුවන් නිසා ඒ අය කොහොම හරි හදන්නේ ගෞරවය ලබා ගන්නට. කොහොම හරි ගෞරවයටත් ලොකු මුදලක් ලැබෙන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ නිසා නොයෙකුත් තාරකාවන් බවට පත්වෙන්න අධ්‍යාපනයේ පැත්තෙන් හෝ ඒවා යම්කිසි නිරූපණ රංගන ඒ ශ්‍රේෂ්ඨවල වෙන්න පුළුවන් ගෞ ඒ කියන්නේ මිනිස්සුන් දැන ගැනීම නෙමෙයි ගෞරවය කියලා කියන්නේ. ඒ ගෞරවය ලබන ඒ දුව කවුරුත් නොදන්නව වෙන්න පුළුවන්. ප්‍රසිද්ධ නොවෙන්න පුළුවන්. ඇත්තටම සමහර වෙලාවට වැදගත් පවුලක දරුවෙක් ඒ වගේ ශ්‍රේෂ්ඨවලට යනවට දෙමව්පියෝ කැමති නෑ. එහෙම. වැදගත් දරුවෙක් සමහර වෙලාවට ඒ වගේ සමහර රැකියාව පවා සමහර රැකියාවල් පවා මේ වැදගත් පවුලක දරුවෙක් යන රැකියා නෙමෙයි. එතකොට අපි දැනගන්න ඕන රැකියාව තෝරගන්නකොට පවා විෂයක් තෝරගන්නකොට පවා Tamanගේ ගෞරවයට මේව ගැළපෙනවද? අම්මා කෙනෙක් විදිහට විශේෂයෙන්ම ඉස්සර නම් අපි දැන් ඇත්තටම පාසල්වල සමහරවල්ට නීති පනවන්න වෙනවා. අම්මලා ගේට්ටුවෙන් ඇතුළට එනවා නම් ඔසරියක් ඇඳගෙන එන්න ඕනේ. කියන්නේ ඔසරි නැතුව වෙනේවත් ඇඳන් යනවා කියන එකනේ. එතකොට විනය නීති දාලා මේක පාලනය කරන්න වෙලා තියෙනවා. එතකොට සමහර වෙලාවට අම්මයි දුවයි යනවා අම්මා කවුද දුව කවුද කියන එක හොයාගන්න බෑ. සමහර වෙලාවට මේ මේ අක්කද නංගිද අම්මද දුවද කියන එක පැටලෙන තැන් තියෙනවා. ඒ කියන්නේ අර අම්මෙක් අම්මෙක්ගේ චරිතය දරුවෙක් තමන්ගේ කුසට ඇවිලි දරුවා තමන්ගේ අතට හම්බුනහම තමන් අම්මෙක් කියන එක තමන් සිහි කරන්න ඕනේ. එතකොට ඒ අම්මෙක් කියන සිහි කරන එක ඇවතුම් පැවතුම් වලින් වගකීමෙන් මානසිකත්වයෙන් සතර බ්‍රහ්ම විහරණ වලින් විතරක් නෙමේ තමන්ගේ ඇඳුමෙන් පැළඳුමෙන් පවා ඒවා තමන්ගේ සමාජයට පිටතට පේන්න ඕනේ. එතකොට බිරිඳක් විදිහට බිරිඳක් විදිහට තමන්ගේ ස්වාමියාගේ ආදරේ ගෞරවේ ලැබෙන විදිහට ඉන්න සමහර කාන්තාවෝ ඉන්නවා මේ ස්වාමියාට යට කරගෙන කෑ ගහලා එතකොට ඇත්තට මේ සමහර අහිංසක මිනිස්සු අර තමන්ට තමන්ගේ අසරණකමට හෝ තමන්ගේ නිහතමානීකමට හෝ ඒවා ඉවසගෙන ඉන්නවා. ඇත්තට මේවා කරනකොට තමන්ට කර්මානුරූපව යම්කිසි පවක් රැස් වෙනවා. එතකොට තමන්ගේ ස්වාමියා වචනය නොකිය ඉන්න පුළුවන්. නමුත් අනික් බලන මිනිස්සු අපහදනේ ඇයි තමන්ගේ ස්වාමියා නෙමේ ඇයි මෙහෙම කතා කරන්නේ කියලා තමන්ට ගෞරවයක් නොලැබෙනවා. සමහර වෙලාවට තමන්ගේ දරුවෝ ඒවා ආදර්ශයට ගන්නවා. දරුවෝ ආදර්ශයට අරන් එයාලා විවාහ වුණාට පස්සේ අම්මා රඟ දැක්කෝ චරිතය දුවත් රඟපාන්න හදනවා. එතකොට දැන් ඒ අයගේ පියා එක ඉවසලා හිටියට ඒ අය විවාහ වෙන ස්වාමිවරු ඒවට ලැස්ති නැහැ. ඒ අය පෞරුෂයකින් යුක්ත ඒ කැමති නැහැ මේ විදිහට ජීවත් වෙන්න. එතකොට ජීවිත තුල යම්කිසි ගැටලු නිර්මාණය වෙනවා. ඉතින් ওই විදිහට සමාජ ජීවත් වෙන කෙනෙක් පවා නිවැරදි විදිහට ගෞරවණීය විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන. උත්සාහ කරනවා කියන්නේ ඒක 아무තු රඟපෑමක් රඟ දැක්මක් නෙමෙයි. ඒකට පැවිදි කෙනෙක් විදිහට අපි පැවිදි ගෞරවය ලැබෙන විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. යම්කිසි ඒකට අරුතුම් පැවතුම් වලින් කතා විලාශයෙන් අපි අතර ගෞරවය ලැබෙන විදිහට කටයුතු කරන්න ඕනේ. ඉතින් ওই විදිහට අපි හැබෑම ගෞරවයේ විදිහ හැබෑම ගෞරවය මොකද්ද කියලා දැනගෙන ඒ හැබෑම ගෞරවය ලැබෙන විදිහට ජීවත්වෙන්න ඕනේ. හොඳයි පින්වත් මෑණින් වහන්සේ බොහොම හොඳින් අද දවසේදීත් මේ කාරණාව පිළිබඳව බොහොම පුළුල් විදිහට අපිට තියෙන කාල වේලාවත් කල්මනාකරණය කරගනිමින් මේ කතා බහ අපි ඔබ වෙනුවෙන් අරගෙන ආවා. අර පින්වත් මෑණින් වහන්සේ කිව්වා වගේ මේවා මේ මහා අමුතු බරපතල කාරණාවක් නෙවෙයි. මේවා බොහොම සුළු සුළු කාරණාවක්. හැබැයි මේවා ජීවිතයට එකතු කරගත්තොත් අනිවාර්යෙන්ම ඔබේ ජීවිතේ ගොඩාක් ලස්සන එකක් සුන්දර එකක් බවට පත් කරගන්නට හැකියාව තියෙනවා කියලා අපිට නොඅනුමානවම ඔබට ප්‍රකාශ කරන්නට පුළුවන්. පින්වත් මෑණින් වහන්සේ දැන් අපි පහුගිය සති කිහිපයේදීම ප්‍රකාශ කළා ඔබේ ලිපි අපට යොමු කරන්න කියලා. යතරින් අපට ලිපි ලැබිලා තියෙනවා. මේ අය පිළිතුරු අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ නිසා අපි දැන් සූදානම් ඒ පිළිතුරු ලබා දෙන්නට ඒ ගැටලු වලට මුලින්ම තෝරගත්ත පින්වත් මෑණියන් වහන්සේ ඇය මවක් මර්නාද සිල්වා කියලා ආදරණීය මවක් වයස අවුරුදු 68ක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. එතුමිය අතින් බොහෝ අකුසලයන් සිද්ධ වෙලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ කලන මිතුරුකගේ පිහිටෙන් තෙරුවන් නම දෙමින් සිල් සමාදන් වෙමින් උදේ දවල් බුදුරජාණන් වහන්සේට දානීය පූජා කරමින් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නට උත්සාහ කරනවා කියලා කියනවා. මෑණියන් වහන්සේ ඇය මේ ඉල්ලීමක් කළා තිනම මේ අකුසල් නිසා ඇයට කුසල් වැඩනට උපදෙස් ලබා ගන්නට අවශ්‍යයි කියලා ඒ සඳහා පිහිට වෙන දෙස තමයි ඉල්ලලා තියෙන්නේ. හැබැයි ඒ දිනයක් විදිහට තමයි යෝජනා කරලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා දැන් මේ වෙලාවේ අපේ දම්සන්නේ සදහම් පිළිසඳර බොහෝම අවුරුන් බලාගෙන ඉන්නවා. සමහරක් විට ඒ අයට දැන් දැන් මේ අපි කියලා දෙන කාරණාත් ඔස්සේ අනේ මමත් ඒ කාලේ මෙහෙම වැරද්දක් කරලා තියෙනවානේ. දැන් මම ඒකට මොකද කරන්නේ? මම ලොකු පව්කාරියක් කියලා අර හිතේ පීඩාවෙන් ඉන්නවා වෙන්නට පුළුවන්. නිසා මම විශ්වාස කරනවා මේක බොහොම හොඳ ගැටලුවක් බවට පත් වේවි කියලා. හැබැයි ඒත් එක්කම සඳහන් කරලා තියෙනවා ඇය උපතින්ම කතෝලික කෙනෙක් කියලා. අවුරුදු 40ක් විතර ඒ ආගම ඇදහුවා කියලා තියෙනවා. එතකොට දැන් තමයි මේ බොහොම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේව සරණ යන්නට පටන් අරගෙන තියෙන්නේ කියන කාරණාවත් ඇය සඳහන් කරලා තියෙනවා. ඇත්තටම ටිරෂා ඒ වගේ ඒ වගේ අම්මා කෙනෙක්ගේ ගැටලුවකට අපිට කියන්න තියෙන දේ තමයි ඒ කියන්නේ කෙනෙක් කලින් නොදැන තමන්ගේ ජීවිතය ගැන අවබෝධයක් නැති නිසා හෝ දහම ගැන අහලා නැති නිසා හෝ නොඑක් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ වැරදි සිද්ධ වුණාට පස්සේ ධර්මය ඇහුවට පස්සේ ආයකින් වැළකුණානේ. ඒ අම්මට සතුටු වෙන්න ඒකම ඇති. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ඒ කාලේ ආව නොයේක් චරිත දැන් අපි ගත්තොත් එහෙම මේ චරිතවල කොච්චර ගැටලු තිබ්බද? එයාම වඩා හොඳ හොඳට ධර්මය අහන්න ඕනේ. අහනකොට ඒ චරිතවල වෙච්ච වැරදි හදාගත්තේ හිතලා සතුටු වෙන්න ඕනේ. අනේ මේවක් මටවිත් මං කරපු වැරදි වලට කොච්චර වැරදි කරලා තියෙනවද? නමුත් නිවැරදි වෙන්න පුළුවන් වුණානේ. එහෙනම් මට ධර්මයේ පිටක් තියෙනවනේ කියන තැනට අර හයිය හිතක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා කර්ජකාය සූත්‍රය. අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඉතා ලස්සනට මේ දේශනාව කියලා දීලා තියෙන. මේ දේශනාව හොඳට අහන්න ඕනේ. මොකද මේ දේශනාව හොඳට තියෙන මේ කලින් කරපු වැරදි වලට තමන් කරන්න ඕනේ මොකද්ද කියලා. ඒ දේශනාවේ තියෙන මේ කලින් යමන් තමන්ගේ යමක් වැරද්දක් වුණා නම් ඒක හිත හිත ඉන්න එක නෙමෙයි. එතකොට හිතන්නේ කියන මං අතින් ඒක වුණා. නොවුණ වෙන්නේ නැහනේ. එතකොට ඒ කෙනා ඒ වෙනුවට හොඳට මෙත්සිත වඩනවා. මුදිතා සිත සතර බ්‍රහ්ම විහරණම වඩනවා යම් කිසි පවක් මගේ අතින් වුණා නම් ඒ පව මේකෙන් ගෙවිලා යනවා කියලා. ඒ කියන්නේ ඒ පාපයට වඩා බලවත් කුසලයක් එයා හිත තුළ උපද්දව ගන්න. ඒ තුලින් අරක යටපත් කරනවා. එතකොට ඒ ඔය කරපු හැම පාපයකට වඩා බලවත්නි තෙරුවන් සරණ යන එක. එහෙම. එතකොට ඒ අම්මා කලින් හිතන සීලෙන් අඩුපාඩු වුණා කියලා. සීලෙන් අඩුපාඩු නම් දැන් සිල්වත්නේ. දැන් ඒ අම්මා හිතන්න ඕන එහෙනම් මං අනිත් අයට වඩා සිල් රකින්න ඕන කෙනෙක්. එහෙනම් බලවත් බලවත් සිල් රකින්න ඕනේ. එතකොට යාමට පුළුවන් පංච සීලය, උපෝසත සීලය, දස සීලය නැවත නැවත වැඩිපුර සිල් රකින්න. ඉතින් මිනිස්සෙක්ගේ ජීවිතයක් ගත්තොත් හැම මිනිස්සෙක්ගේ ජීවිතයකම පසුතැවෙන දෙයක් තියෙනවා. එහෙමයි. එතකොට තමන් තමන්ගේ ජීවිතය ගැන දන්න හින්දා තමන් තමන් ගැන වැඩිපුර පසුතැවෙනවා. ඒක තමයි වෙනසකට තියෙන්නේ. ඉතින් එහින්ද ඒ අම්මා සතුටු වෙන්න ඕනේ මට මං කරපු වැරද්ද වැරද්දක් කියලා හරි මම දැනගත්තා. එහෙමයි. ඒ වැරද්ද කියලා දැනගෙන මම ඒකට සංවර වුණා. ඒ කරුණෙන් මේ අම්මට සතුටු වෙන්න පුළුවන්. එතකොට එක්කෝ ඒ අම්මට පුළුවන් රුවන්වැලි සෑයට ගිහිල්ලා වන්දනා කරලා පිරිත් කියලා කිරියහාර ටිකක් පූජා කරලා ඒ සෑයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා හිතලා වන්දනා කරලා Tamanගේ වෙච්ච දේවල් වලට සමාව ගන්න පුළුවන්. එතකොට ඒක අර මෑණියන් වහන්සේ නමකටම කතා කරන්න ඕනේ ස්වාමින් වහන්සේ නමකටම කතා කරන්න ඕනේ ඒක අර පාපොච්චාරණයක් කරන්න ඕන කියලා අත්‍යවශ්‍ය ස්වභාවයක් නැහැ Tamanට Tamanගේ හිත හදාගන්න හයිය තියෙන්න ඕනේ. Taman අර බුද්ධ බුද්ධ කාලේ වෙච්ච චරිතවල කතා අහන්න ඕනේ. අහලා මේ මේ වගේ දේවල් සිද්ධ වුණා නේද? ඒ උනට මෙහෙම හිත හදාගත්තනේ. අපි දැන් අර උප්පලවන්නා තෙරණියගේ තේරගාතාවේ තියෙන සිද්ධියක් ඒ අම්මා විවාහ වෙන්නේ පුතත් එක්කලා. තමන්ගෙම පුතත් එක්කලා. තමන්ගේ සමාන බිරිඳ වෙන්නේ තමන්ගෙම දියණිය. මේක මේ අම්මා මොකක් හරි හේතුවකින් දැනගන්නවා. එහෙම. මේවට පුදුම කම්පාවක් ඇති වෙන්නේ. මොකද්ද මේ ජීවිතය කියලා. නමුත් බලන්න හිතේ හයිය පැවිදි වෙලා ඒව හිතන්නේ නැතුව හිත සමාධිමත් කළ ධර්මය අවබෝධ කරන්නේ. ඉතින් ඒ නිසා අර හිතේ හයිය කියන දේ මේකට පළවෙනියටම හේතු වෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන හොඳට ධර්මය අහන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාරන ගුරු මුෂ්ටි තියාගත්තේ නැහැ කියනවා. එහෙනම් මේ ධර්මයේ කොතනක හරි අපේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවාමයි. ඒක දැන් තියෙන ප්‍රශ්නේ අපි උත්තරේ දන්නේ නැති එක. උත්තරේ දැනගන්න නම් අපි හොඳ දහම් දැනුමක් ඇති කරගන්න ඕනේ. ඉතින් ඒ අර වගේ උතුම් දේශනාවන් කර්ජකාය සූත්‍රය, ඒ වගේම ඒ වගේ මෛත්‍රී භාවනාව ගැන තියෙන දේශනා, එතකොට නොයෙක් විදිහේ නොයෙක් විදිහේ දේශනාවල් තියෙන ඒ දේශනාව ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයේ ධර්මය ගල්පගත්තොත් ඒ අම්මට කිසි දුකක් නැතිව තමන්ගේ සංවර භාවයම හිතලා සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. හොඳයි මං හිතන්නේ ඇයිට ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඇත්තටම මේ දෙයක් වුණාට පස්සේ පසුතැවිලි වෙන එක නේද පිනත් මෙන්නස ඒක තුල මේ අතර වැඩක් නෑ. ඒක වෙලා ඉවරයි අතීතයට ගිහිල්ලා ඉවරයි ඒක. ඒක ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒක දුක් වුණා කියලා. එහෙමයි එහෙමයි. ඉතින් ඒ නිසා මේ ඔන්න ඔබේ ජීවිතවලටත් මෙහෙම ගැටලුවක් තියෙනවා නම් අනේ මමත් මෙහෙම විශ්වෝප වෙවි ඉන්නවා නම් අනේ මමත් එහෙම වැරදි කරලා තියෙනවා මගේ යතිනුත් එහෙම අතපසු වීම කරලා තියෙනවා කියලා කනගාටු වෙවි ඉන්න එපා මේ ධර්ම මාර්ගය තුල ගමන් කරමින් වහවහා මේ ධර්මය අවබෝධ කරගන්නට උත්සාහ කිරීම අප්‍රමාදීව වීරිය වඩන්න තමයි අවශ්‍ය වෙන්නේ. පින්වත් මේ තවත් ගැටලුවක් යොමු වෙලා තියෙනවා. ගම්පහ ප්‍රදේශයේ පදිංචි තරුණියක් තමයි මේ ගැටලුව යොමු කරලා තියෙන්නේ. ගැටලුවකට වැඩිය මේක කාරණාවක් විදිහට තමයි අය අපට යොමු කරලා තියෙන්නේ. මේ කර්මය සහ එහි විපාකයන් පිළිබඳව තමයි මෙහි සඳහන් කරලා දෙන්නේ. ඒ පෙම් සමදතාවයක් ඇති කරගත්තා කියලා සඳහන් වෙනවා තරුණයෙක් එක්ක හැබැයි gederingවත් නැගේ අක්කවත් මේ සබදතාවයට කැමති වුණේ නැහැලු රූපේ හේතුවෙන්. මේ තරුණයා ඊතරම් රූපයෙන් යහපත් එහෙම නැත්නම් පෙනුමින් උසස් කෙනෙක් නොවන නිසාවෙන් gederin මේ සම්බන්ධයට කැමති නොවුනා කියලා සඳහන් වෙන මේක දීර්ඝ ලිපියක් වෙනතනස මම මේ කැටි කරලා ඔබට ඉදිරිපත් කරන්න. ඉතින් මේ නිසාවෙන්ම මේ සබදතාවය නවත්වන්නට ඇයට සිදු වුණා කියලා සඳහන් වෙනවා. ඊටත් පස්සේ නැවතත් සබදතාවයක් ආරම්භ කරා කියලා කියනවා. හැබැයි මෙයාට පස්සේ අර කලින් තිබුණු සබඳතාවයේ පිළිබඳව ලොකු කනගාටුවක් ඇති වෙලා සමාව ගන්නට හෙව්වත් ඒ තරුණයා ඒ වෙනකොට විවාහ වෙච්ච නිසා මේ තරුණිය මේ ඔහුගෙන් සමාව ගන්නට හැකියාවක් ලැබිලා නැහැ. ඒ සබඳතාවයේ නැවතිලා තියෙන්නේත් දෙවෙනියට පටන් ගත්ත සබඳතාවයත් කාලයක් යනකොට නැවතිලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනියටත් සබඳතාවයක් ආරම්භ කළා තියෙනවා. තුන්වෙනියට පටන් ගත්ත සබඳතාවයත් ඇයට නොදන්වාම සබඳතාවයේ පැවැතුණු කාලය සීමාවෙම සති දෙකකට කලින් ඔහු විවාහ වෙනවා. මේ මේ ආදි වශයෙන් දීර්ඝ ලිපියක් සඳහන් කරලා තියෙන වෙනස ඒ විශ්වාස කරන මේක තමන් කරපු කර්මයක විපාකයක් විදිහට තමයි යයට සිද්ධ වුනේ කියලා. ඉතින් ඇය මේ ප්‍රශ්නය නිසාවෙන් මානසික පීඩාවට ලක් වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා මානසික කම්පන තත්වයකට. මේ සඳහා ධර්මයේ ඇසුරෙන් ගන්න පුළුවන් පිළිවෙත් තියනවාද කියලා තමයි විමසීමකට ලක් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ කාරණාවලදී අපි නුවණ පාවිච්චි කරන්න ඕනේ. දුරදිග බලන්න ඕනේ. ඒ කියන්නේ හැඟීමකට හෝ තව කෙනෙක්ගේ වචනයකට හෝ ඒ තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්නකොට අනිත් අයගේ දේවල් වලට ඒක තමන්ගේ ජීවිතය ගැන වගකීමෙන් යුක්තව තීරණ ගන්නට දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම ඉතින් දැන් පරණ දේවල් ගිය දේවල් ගිහිල්ලා. එහෙම. ඒ දේවල් නැවත නැවත සමාව ගන්නට මේවා කරන්න ගියාම සමහර විට ඒ සමාව ගන්නට යෑම තුළ ඒ ඒ තරුණයාගේ ජීවිතයට යම් අනතුරක් වෙන්න පුළුවන්. එයාගේ පෞල් ජීවිතයට. ඉතින් ඒ වගේ දේවල් වලට යොමු නොවි තමන්ගේ ජීවිතය ගැන වගකීමකින් උිට වඩා හිතූ හිතූ විදිහට තමන්ගේ ජීවිතය ගත කරන්නේ නැතිව වගකීමකින් ජීවිතය ගත කරන වඩා හොඳයි. මොකද තමන්ගේ ජීවිතය කියලා කියන්නේ හිතූ හිතූ විදිහට යන්න අර නූලක් නැති සරුංගලයක් වගේ දෙයක් නෙමෙයි. දුරදිග බලලා තමන්ට සුදුසු විදිහට තමන්ට ගැළපෙන විදිහට මේ දේවල් කටයුතු කර ගන්න ඕනේ. ඒ වගේම අර සමහර දේවල් ගොඩක් අය අර පුංචි දේ ඕනට වඩා හිතනවා. දැන් වෙච්ච දේ ඒක මෙහෙම වෙන්න තියෙක හින්දා මෙහෙම වෙන්න ඇති. ඉතින් ඒ වගේ නැතිව ටිකක් බරපතල මෝරපු විදිහට කල්පනා කරන් උත්සාහ කරන්න ඕනේ. ඉතින් තව තව ධර්මය අහනවා නම් වඩා හොඳයි. හොඳයි. ඇයටත් අපි සඳුමක් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා මේ ගැටලුවට. සරුංගලයේ ඉතින් ලස්සන පේන්නේ උඩුගුවනේ තියෙනකොට විතරයි. හැබැයි හදිස්සියෙන්වත් ඒකේ නූල කැඩිලා ගියොත් එහෙම ඒ ලස්සන අපිට බලාගන්න හැකියාවක් නැහැ. ජීවිතය කියලා කියන්නේ තන්න එහෙම දෙයක්. අපි හරි විදිහට අපේ ජීවිතය ගත කරන්නට ඕන. යහපත් විදිහට Tamanගේ ජීවිතේ යම් විදිහකින් වරත්තා ගත්තොත් ආයෙත් වතාවක් හැරෙන්න නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අද දවසේ අපි ගරුත්වය කියන කාරණාව තමයි මාතෘකා කරගෙන කතා බහ කළේ. කාන්තාව සහ ගරුත්වය කියන මාතෘකාව පිළිබඳව විශ්වාස කරන ඔබටත් බොහෝ දේවල් මේ මාතෘකාව ඔස්සේ Tamanගේ ජීවිතවලට ගලපා ගන්න අවස්ථාව ලැබෙන්නට ඇති කියලා. ඉතින් ධම්සරණේ සදහම් පිළිසඳර නිමා කරන්නටත් අපිට කාල වේලාව වෙත් තියෙනවා. සුපුරුදු විදිහටම අද දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කර අපේ පින්වත් මෑණන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණසම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා. ඉතින් අපි සූදානම් සමුගෙන යන්නට හැබැයි ඊටමත් එන්න ඔබට සුපුරුදු විදිහටම අපි ආරාධනා කරනවා ඔබේ ගැටලු ලිපි අපට යොමු කරන්න කියලා නිෂ්පාදක දම්සරණින් සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල. එසේනම් අද දවසට අපි සමුගන්නවා ප්‍රාර්ථනා කරන ඔබට යහපත් සතියක් සුබ සතියක්. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය.